භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු ඒ සත්‍ය භාවනා නිමිත්තක් විතරක් හැකේ තේරුම් මේක දෙකේදී කරුණාන් පාදලා දෙන්න. කායගත සතිය කියන්නේ කාය දෙකම කාය කියලා. ගත කියන්නේ ගියා සතිය කියන්නේ සිහිය. කාය ගත සති කාය අනුවගේ සිහිය. මෙහෙම මෙහෙ කරන එකක් කායගත සතිය තමයි ආනාපානසතිය ආසුබය පිළිකුල නිරූපේ ගැන බලලා ආහාරපත් හදනවා කියන්නේ මේ හැම එකක්ම කායගත සතියයි. කාය අනුෝධිය සිහිය කියන එකයි කායගත සතිය කියලා කියන්නේ. එතකොට පඨවින් අචිරන් වතනං කායෝ පඨවින් අතිශේෂති චුද්ධෝ පේත විඥාන නිරත්තං කලින්දරං කියලා ඒකාකාරය කියන්නේ අචිරං වතයන් කායෝ මේ කයේ කාන්තේම අචිරයි නොකල්පවතිනවා. පඨවින් අධිශේෂති පුලෝම තදිරන කොමුදු චුතු අචේත විඥාන. විඥානයේ නිරුද්ධ වුණාට පස්සේ විඥානයේ චුතු වුණාම මේ කය පුලෝම තදිරන වෙනවා නේද? මේ කය ඒකාන්තයෙන් අනිත්‍යයි කියලා බලනවා. එහෙම බලන එක නිතර මෙහෙ කරන්නේ කොහොමදයි? එතකොට හොඳට මේ කය තමන් ගැන මේ කය අතුරු කරගෙන පවතින සිත මේ කයෙන් චුත වුණාට පස්සේ මේ කය පොළොවට ඇදලා කියලා දිරන් තත්ත්වයටපත් වෙන නේද කියලා නිතර හිතනවා. එතකොට නිතර මෙනෙහි කරනවා ඔය අර්ථය හොඳට දේ කාන්තාව කියනවා නෙමෙයි. අචිරවතකන් කායෝ පටින විදිහට කියලා කාන්තාව කියුවට හිතට ඒක වදින්නේ තේරුම අර විදිහට තේරුම් ගන්න. අචිරවතයන් කායෝ මේක ඒකාන්තයෙන් අනිත්‍යම බෝකල් පවතිනවා. රෝකල් පවතින්නේ මොකක් නිසාද පටේ මැදිහත්ති පොළොව තදවෙන්න මොකක් නිසාද චුද්ධ අපේත විඥාන විඥානය චුතහම් නිරුද්ධහම විඥානය නිරුද්ධ වෙලා නිරුද්ධහම මේකන පොළොව මත වැටලා තිරලා යන දරකඩක් වගේ නේද කියලා හිතවල මෙනෙහි කරන්නේ අන්තිේදී සක්මන් භාවනාවේ විතරක් නෙමෙයි හැම වෙලාවෙම මෙනෙහි කරන පොදු කායගත සතිය තමයි ඒක බොහොම අනිසංසෙන්නේ ආනාපානසති භාවනාවේ සති නිමිති තොල්මත් නෙමෙයි ශරීරයේ නෙමෙයි උන්මතන ප්‍රබංගත හැකදී නෙමෙයි ඒකගේ උත්තර දුන්නානේ ඉතින් මේකේ නිසි උත්තර දුන්නේ නැටේවා ස්වාකාරික ඉන්දන අය කවුද තේරෙන්නේ ධර්ම කාරණේ කියලා ඈ ධර්ම කාරණේ කියලා අතර මාත් මාන්නේ කරනවා අද දැන් අපි මුල් දවසේ වන හැම දවස් හතරක් භාවනා ගැන කතා කරගත්ත ඉගෙන ගත්තා. දැන් තව විනාඩි ගානක් තියෙනවා අපිට. ඉතින් මේ සසර ස්වභාවය සිහි කරලා මේ දුක් සහගත සසරෙන් එතර වෙන මනුස්ස ආත්මභාවය ලැබුණු වෙලාවේදී බාහිර භෞතික දේ ගැන ඕනෑමට වඩා ප්‍රමාද නොවේ හැම දිනම තම තමම නුවණින් සිහිපත් කරනවා මේ ධර්ම තුල අප්‍රමාදී වෙන උත්සාහවත් වෙන්න මොකද මේ වගේ කාලයක් අපිට හම්බ වෙන්නේ මේ ධර්මයේ අතරින් බුද්ධෝත්පාද කාලය කියන එක දේශය කරුණක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ නමක් පෙරමන් කාල තව බුදුරජාණන් වහන්සේ නමක් සමහරට පහළ නොවන අතුරු කල්ප අසංකේයයි කියන බුද්ධ ශූන්‍ය කල්ප අසංකේය කියන ගණන ලියන්නේ 1.140 කියන එතකොට ඒකෙදී කල්පයක් කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා හැටම 16ක් දිග 16ක් කුස 16ක් පළල තියෙන කළු කලක් මනුස්ස ලෝකේ නෝව 100කට සැරයක් පිළිදෙනවා. ඔය ගල කවදාම හරිදාසෙක ගේවිලා යයි ඒ කල් తీවර වෙන්නේ. බුදුරජාණන් වහන්සේ නම ප්‍රඥාන් පාල තව බුදුරජාණන් වහන්සේ නම පහළ වෙලා නැතුව ඔන්න එක ගලක් ගේවිලා ගියා. දැන් අපේ තියෙන තණ්හා කුඩර ධම්මහන් මැදින් වැටෙනවා එහා කෙරුව වලින් වැටෙනවා වගේ අපායට යනවා දිව්‍ය ලෝක යනවා බ්‍රහ්ම ලෝක යනවා ආයත දිව්‍ය ලෝක යනවා ආයත තරුණ මනුස්ස ලෝක ඉදීම ආයත පායට යනවා ඉතින් ඒ හැම තැන් වලදී අම්මල තාත්තලා එකතු වෙනවා දරුවෝගේ වලසු හොයවම වැඩට යනවා ආයත නැරෙනවා ආයත තවදන ගොබදිනවා මේක හරියම විහිළුවක් කොහොම කොහොම කොහොම කොහොම කියන්නේ යනවා ඔන්න එක ගලන් ගෙවුණා ගල් දෙකක් ගෙවුණා තුනයි තන්දා හයයි 50යි 100යි 1000යි ලක්ෂයයි කෝටියයි ප්‍රකෝටියයි කෝටි ප්‍රකෝටියයි නහුතියයි හින්නහුතියයි අබබයයි අහතයයි කුමුදියයි උප්පුලයයි පුණ්ඩකයයි કે මේ විදිහට ගෙවිල ගෙවිල ගෙවිල ගෙවිල ගෙවිල ගෙවිල යන බුදුසජන වාක්‍ය නමක් නෑ එතකොට හිතන්න මේ ඒ වගේ අනාරාග සතරට සංසේක්ෂ මේක හීනෙකටවත් හිතන්නවත් බැරි මේ වාසනාව අපිට ඩොලර් කෝටි බිලියන ගණනකින් ඇතුළ සූත්‍රයක් කියනවා කියන එක ගැන කවරකටද හරියට පොළොකින් වැලිය හුරු පිටින් ගන්නවා වගේ තරම් එච්චර ඉක්මන්නේ ඒක ඔය මයින්ඩ් දෙයක් නෑ නමුත් මේ ලැබිලා තියෙන වාසනාවේ වටම අපිට තේරෙන්නේ ඉතින් මේකේදී අර මිනිස්සුගේ කෝටි ගන්න කොටනා මණිකක් නොදොරුවේ කතේ තිබුණා. ඔය මණික නොදොරුවගේ උන් අයින් කරන්න හේතන් කරන්න ඕනේ 750 රුපියල් සීනි පූජා විතරයි. ඇයි මේක වටිනාකම ළඟේ දන්නේ පුතේ බලන්න මේ සීනි බෝල් කොච්චර රහත මේක හරි හරි ඕකාගෙන මේක දෙන්න කිව්වොත් දෙනවා. ඇයි වටිනාකම දන්නේ නැති නිසා කෝටි ගණන් වටිනා නැනිකයි වටිනාකම දන්න කෙනෙක් අපි තිබුණ ගන්න පුළුවන් රුපියලකින් කියන ඕනේ මේ කුටි ගන්න තියෙනවා තුනුරුවන්ගේ වටිනාකම නොදන්න කෙනාට තුනුරුවන්ගේ ජීවිතේ අයින් කරන්න දෙන්නුනේ තියෙන ගුණයක් විතරයි ඇහැට ප්‍රියමනාප රූපයක්, කනට ප්‍රියමනාප ශබ්දයක්, නාසයට ප්‍රියමනාප ගන්ධයක්, දිවට ප්‍රියමනාප රසයක්, කයට ප්‍රියමනාප ස්පර්ශයක්, ඒකට ඒ ස්පර්ශ ආයතන හයට හමුන වටපිටාව දුනාම ආයි බුදුහාමුදුරුවෝ ධර්මයේ සංගය මොකෝ තෝරන්නේ නැතන්නේ. හොඳට දැනගන්න තෝපියක් තියලා කෝටි ගණනාව වටිනා වස්තුවක් තමයි ගන්න කරලා කියලා. මේ ලෝකේ තියෙන වර්ණයන් අතරින් මුතුන්ම රත්නය තමයි රුවන් අතරින් උතුම්ම රුවන් තමයි තුනුරුවන්. තුනුරුවන් තරම් වටිනා රුවණක් නැහැ. අනන්ත සංසාරික දුක නිරුද්ධ කරන මේ මනුස්ස ජීවිතය කරන්නේ මේ වගේ කල්ප කෝටි ගණන් වල දුක් විඳින ජීවිතවල උප්පත්ති. අපි මේ වගේ කල්පක මේ වගේ මනුස්සාත්ම ලක්ෂයක් උපන්න ලක්ෂයකම ජරා මරණ එක ජීවිතකින් ලක්ෂයකට නේ අනවරක්යි. හිතන්න අපි එක ජීවිතයක මේ චුටි සම්පතයල අනුවා අනුරාග සංසාරක දෙදින් මිදෙන ජීවිතක අතහරිනවා කියන්නේ සීන බෝලය කෝටි ගණන් කොටන මිනිසෙකුට මනිකක් සීන බෝලයක් කරනවා කියනවා වගේ. ඉතින් ඒ නිසා හොඳට හැමදෙනාම ටිකක් හිතන්න අපේ මනසේ තියෙන කෙලෙස් ස්වභාවය තමයි මේක අහනකොට ඒකට මේක සංවේගය ඇති වෙනවා ගන්න ඕනේ කියන උත්සාහය ඇති වෙනවා ඕකේ කියලා කියන්නේ නමුත් ලෝකෙට ගියම කෙලෙසේට තමයි ඒකට අනුව උදාහරණ යනවා යෝගී කියලා කියන්නේ කාමයකම යොදවනවා ඈ එතකොට උපාදානය කියන කාමයේම උපාදාන කරනවා ආශ්‍රය කියන කාමයේම අසු කරනවා කාන්ත කියලා කියන්නේ කාමයේම ගොතවනවා මේ අපේ මනස තියෙන ওই gati ටික හින්දා අපිට මේ බේරෙන්න බැරි වෙනවා. කෙලෙස් කියන්නේ වෙන මොකද නෙමෙයි. ওই නම් වලින් අපේ ජීවිතේ එක එක වැඩ කරනවා. ඉතින් සිහියෙන් උත්සාහයෙන් ටිකක් හරි නැවත නැවත නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර උත්සාහවත් වෙන කෙනාට විතරයි අර ආශ්‍රව ධර්ම ශේ කරගන්න පුළුවන්. මේ බණ අහනකොට මේ තිබුණට මේ මත්තම හැම වෙලෙම උරුත්තු දෙන්න ගෙවල් වලට ගියාම අපි කාගෙන යනවා ඒ නිසා හැම දිනම ටිකක් වීර්යය කියන එක ඇති කරගන්න උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා මේක හිස් එකක් නෙමෙයි මේ ශාසනය ඒකාන්තයෙන් මේ ජීවිතේ දුක නිවා ගන්න පුළුවන් ඉතින් මිනිස්සෙක් තුළ සද්ධර්මයෙන් වටපිටාවක් ලැබලා සද්ධර්මයෙන් මොනවා හරි කරන යෝගයක් අපිට මෙහෙම හරි අහගෙන තේරුම් කරගන්න පුළුවන් වාසනාව පරිවිතාවක් හම් වෙනවා කියන්නේ අපි ගාව දුක නිවෙන්න පුළුවන් ගතිය තියෙනවා. සසර බොරු කරපු පින අපි ගාව තියෙනවා කියන එක අපිට කියනවා. හරියට ඇතුළත දැල්වෙන හරියට දැල්වෙන පහලක් වගේ නිවීමට තියෙන හේතුව අපේ හැමෝගේම හදවතේ තියෙනවා. ඒක තියෙන ලක්ෂණය තමයි අපිට මේ වටපිටාවක් හම්බ වෙන එක. හැබැයි ඉතින් ඒකට අපි උත්සාහය දෙන්න ඕනේ. ඈ පළේ පළවෙන්න හේතුව තිබුණත් ගලක් කියලා යට කළම තියෙන්නේ. ඒකට උඩට එන්න දෙන්නේ නැතුව අපි ඈ ඒක එන්නේ නැන්නේ. ඉතින් මේ සංකල්පය අයින් කළේ යට උඩට එන්න හදලා දෙන්න ඕනේ. ඒ වගේ හැමදේම උත්සාහවත් වෙන්න කියලා අන්තිම මොහොතේදී ප්‍රොන්ටක් මයිස්ටි සාගතව මතක් කරනවා. මොකද අපිව සසරට වැටුණොත් අසුදේනක කවුරුවත් දෙන්නේ හොඳට ඔයගොල්ලෝ හිතලා බලන්න ඔයගොල්ලෝ යුතුයකම් ටික කරන්න අම්මා තාත්තට ගොඩාක් සල්කන්න. ඒකාව දේ තමයි මම දකින්න තියෙන්නේ මගේ ජීවිතේ දැකපු එකම දේ තමයි දෙමව්පියන්ට සලකන ජීවිතයක් තියෙනවා නම් ඒ ජීවිතේ මම දැක්ක හරියම සතුටුයි. එයාගේ මම ලෝක පරිවර්තකම පුදුම විදිහට යහපත් වෙන ජීවිතයක්. එකෙන් ගත්තාම මගේ ජීවිතේ මට මේ වගේ යහපතකට එන උපකාරුනේ දෙමව්පියන්ට සැලකීම කියලා හිතෙනවා. මම මේ ටික කියන්නේ මේ අනිකාට ආදර්ශයක් ඇරෙයිද මම කුඩා කාලේ පරිදුනා නෙවෙයි මම ප්‍රවේශුනේ අවුරුදු 28ක් විතර ගිහිල්ලා දැන් 40 ගණනක් වෙනවා. නමුත් මම රස්සාවට ගියාම මට හිතුනේ මගේ අම්මා අප්පච්චි මාව හදන්න මොනතරම් මහන්සි නැද්ද ලොකු වුණාම මම රස්සාව කරලා මං ගැන කතා කරනවා නම් ඒක සුදුසු නෑ කියලා මම පැටි වැටුගත්තා මගේ පර්සෙපිටිම ගන්න අම්මාට දෙන්නේ කවුරුත් කියලා නෙමෙයි ඊට පස්සේ අම්මා මට හරි දුන්නොත් ඒකෙන් තමයි කන්නේ මම කවදාවත් යාළුවෝ නැවුවට කලිසම් අහන්නේ සමහරට මගේ කලිසම් හොඳටම පරණයිලා මට අදින කලිසම් පරණයි කියලා දැක්කම අම්මා මහලා දෙන්නේ ඉතින් මට හිතුණා මේ මම මේ ටික ඔයගොල්ලන්ගෙන් මං ගැන කියන්නේ නෙමෙයි. මේ වගේ අදහස් එයාගේ ජීවිතේ ලොකු රැකවරණයක් කරනවා කියන්නේ. ඒ අම්මට තාත්තට කරපු උපකාරය මට හේතුණා මේකෙන් කියන්නේ මුළු සසරම නිදහස් කරගන්න මේ වගේ දැනකට එන්න. ඉතින් ඔයගොල්ලන්ට මම මතක් කරනවා අම්මට තාත්තට පුළුවන් තරම් දෙනියසේ සලකන්න. දරුවන්ට ඒකට උපකාර කරන්න. මිනිස්සෙකුට තමයි මිනිස් ධර්මයට වඩා වැඩි ආර්ය භාවය ඇති කිරීම සඳහා ඥාන දර්ශනය ලැබෙනවා. එතකොට ඔයගොල්ලෝ ජීවිතේ ටික වරදින්නේ. ඒ හින්දා දෙමව්පියෝ වයසට ගිහින් නිකන් නෙමෙයි අපිට ඒගොල්ලෝගේ හේහන්තිය දීලා අමුලතා කියලා සලකලා තමන් බණ භාවනා කරන පැත්තට යොමු වෙන්න ඒකාන්තයෙන්ම ඔයගොල්ලන්ට මේ මම ඔය ටික කිය ඕගොල්ලන්ට වීර්යය තියෙන මොකද ඒක වගේ කෙනෙකුට ජීවිතේ වරදින්නේ නැහැ කියන එක කියන්නේ හැම කෙනෙකුටම. එතකොට මම මුලින් මතක් කළා පොඩ්ඩක් ඉතලදෙන විදිහට මතක් කරන පංච උපාදාන ස්කන්ධය ගැන ගොඩක් දෙනකොට ප්‍රශ්නයක් තියෙනවා පංච උපාදාන ස්කන්ධය කියනකොට මේ කෙලෙස් තියෙන උපාදානෙ තියෙන්න පුළුවන් කියලා. අපිට මේ සීමා නොකරනද මනස කියන තැන තියෙනවනේ. මේ සීමා නොකරනද මනස කියන තැනට කියනවා අපි පංච උපාදාන ස්කන්ධය කියලා. එතන උපාදානය නැහැ, කෙලෙස් නැහැ. පංච උපාදාන ස්කන්ධය ඇත්ත ඇති හැටි නොදකිනකොට පංච උපාදාන ස්කන්ධය පිළිසිඳ නොදකිනකොට අපේ මනසේ උපාදානය කියන දේ දෙනවා. ඒ උපාදානයෙන් අපේ මනසේ තියෙන කාම උපාදාන, ditthi උපාදාන, අත්වාද උපාදාන, රීලක උපාදාන කරන උපාදානය මේ රූප වේදනා සංඥා සංකාර කියන ස්කන්ධයන් බහලන නිසා මේවට උපාදාන ස්කන්ධ කියනවා. උපාදානේ බහලන්න පුළුවන් නිසා උපාදාන ස්කන්ධ කියනවා. අපි ඒකට උපමාවක් කිව්වේ සීනි බෝතලය කියලා කියන්නේ බෝතලේ සීනි වලින් හැදෙන හින්දා මේ බෝතලේ වීදුරු. සීනි දාන හිඳ සීනි බෝතලේ කියනවා. මේකටම පිටි දැමුවොත් පිටි බෝතලේ කියනවා. ලුණු දැමුවොත් ලුණු බෝතලේ කියනවා. ඒ වගේ මේ ස්කන්ධ ටිකට වීදුරේ හද බෝතලේ වගේ කියලා හිතන්නකො ස්කන්ධ ටික ආහාරයෙන් හැදෙන්නේ. උපාදානයේ බහලන්න පුළුවන් හින්දා උපාදාන ස්කන්ධය කියනවා. ඊට පස්සේ ආස්වාදාන්න පුළුවන් හින්දා සාසවය කියනවා. නීවරණ දාන්න පුළුවන් හින්දා නීවරණ නීයයි කියනවා. ඕක කියන කෙලෙසිය බහලන්න පුළුවන් හින්දා ඕක නීයයි කියනවා. ඊතුරු බෝතලයට සීනි දාන්න පුළුවන් හින්දා සීනි බෝතලේ, පිටි බෝතලේ, ලුණු බෝතලේ කියලා කිව්වා වගේ උපාදාන ස්කන්ධ කියලා කිව්වේ උපාදානයේ තියෙන හින්දා නෙවෙයි උපාදානය බහලන්න පුළුවන්කම හින්දා උපාදාන ස්කන්ධයේ පිරිසිඳ නොදකින හැම තැනකම සිහිනුවන නැති හැම තැනකම උපාදානය යෙදෙනවා උපාදානස්කන්ධය කියලා තේමා නොකරලද මනසක් හම් වෙනකොට කල්යාණ මිත්‍රව සත්‍යඥා ශ්‍රවණේ මේ දිහා බලන්න ඇහැක් ඉගෙනගෙන ඇහැක් අරගෙන ධම්ම ඇහැක් ලබා ගන්න. ඇස් ඉදිරියට දෙනකොට සිහිය මේ ඉගෙනගත්ත ධම්ම සම්මා දිට්ඨිය ඔය සම්මා දිට්ඨියෙන් යුක්තව මේ දිහා බලන්න. හොඳ සිහියක් හොඳ උත්සාහයක් හොඳ හිතේ එකඟකම පොගුල් ගාව ඇති කරගන්න. හොඳ උත්සාහයක් හොඳ කල්පනාවක් ඒට අනුව මෙහෙ කරන කමකින් හොඳ උත්සාහයකින් හොඳ සිහියකින් එකඟකමකින් අර අදහසින් මේ දිහා බලනකොට ඕගොල්ලෝ ගාව සම්මා දිට්ඨි සංකප්ප වාචා සම්මා දිට්ඨි සංකප්ප වායාම සති සමාධි කියන අංග පහ තියෙනවා කම්මන්ත ආජීව වායාම කියන ටිකෙන් පිළිහිලා තියෙනවා ජීවිත ශීලිය එතකොට මනසින් මේ ධර්මතාව පහ මනසින් කයෙන් වැරදි තුන නොකරනවා කියන කය වචනයෙන් වැරදි තුන නොකරනවා කියන තන සීලයෙන් උත් මනසින් මේ මාර්ගාංග ටික පිළිපිලා ආර්ය ශ්‍රැංග මාර්ගයේ උපදින ඍචුවම මේ විදිහේ සීය තබන්න බලනකොට. එතකොට ආස්වලට නැහැ. එහෙම සිහිය සීමා නොකරන ලද මනස කම්බින තැන සිහිනුවන විසුපත් කරන්න බැරි වෙන හැම තැනකම මේ ස්කන්ධ ටික ඇත්ත නොදන්න හැමතැනම උපාදානයේ යෙදෙනවා. උපාදානයේ යෙදුනහම උපාදාන ස්කන්ධය කපටිත වෙනවා. උපාදාන ස්කන්ධය වෙනවා. ඊට මහත්යේ යහුවා උපාදාන හතරෙන් කාම උපාදාන, ditthi උපාදාන, අත්වාද උපාදාන, සීලබ්බත උපාදාන කියන උපාදාන හතරෙන් කාමෝපාදාන ඒ කියන එක විතරක් කාම භවයේ රූප භවයේ අරූප භවයේ දක්වා විස්තර කරන්නේ ඇයි කියලා. ඇත්තටම සතර උපාදානයන්ගෙන් තිත්‍ය උපාදානය, අත්තබ්බද අත්තවල උපාදානය, සීලබ්බ උපාදානය කියන උපාදාන තුන සෝවාන් ඵලයේදී අත්හැරෙනවා. කාම උපාදානයේ විතරක් කාමාවච රූපාවච අරූපාවච කියන තුන් තැනටම පවතිනවා මොකද අපේ මනසේ තියෙන කාම කියන ගතිය කාම භූමිය කියන තැන විතරක් නෙමෙයි රූපවචන මට්ටමේ රූප රාගත් අරූපවචන මට්ටමේ අරූප රාගත් කියන තැනකින් මේ කාමී නියෝජනය වෙනවා අපේ. එතකොට කාම ඒ කියන්නේ රූප භවයේ තියෙන ස්කන්ධ වලට කැමැති වෙනවා. අරූප භවයේ තියෙන ස්කන්ධ වලට කැමැති වෙනවා. කාමයේ තියෙන ස්කන්ධ වලට කැමැති වෙනකොට කාම කියන කැමති වෙන අර්ථයෙන් කාමයි කියන ගතිය ස්කන්ධ මේ තුන් භූමියේ තියෙනකම්ම අපේ මනසින් හිතෙන්නේ. තුන් භූමිය අනුගේ ස්කන්ධ එකක්වත් නැති වෙච්ච දවසටයි අපේ මනසේ කාම කියන ගතිය හිතෙන්නේ. අපේ මනසේ තියෙන කාම කියන ගතිය හිතෙන්න නම් තුන් භූමිය අනුගේ ස්කන්ධ ඇති නොවන විදිහට ඇත්ත ඇති හැටි බලන්න අර මංගේ ඇත්ත ඇති හැටි බලන්නේ නැතුව කාම මට්ටම උපදිනොත් කාම මරණය මොන කාම උපාදානේ කාම වචන මට්ටමේ. ඇත්ත ඇහිටි බලන්නේ නැතුව කාම මට්ටම වල රූප මට්ටමේ ධ්‍යාන උපාදාන කරතොත් ඒ කියන්නේ ඔන්න දැන් මගේ කාම උපාදානේ ඒ මට්ටමට එනවා. ඇත්ත ඇහිටි දකින්න නැතුව අරූප මට්ටමේ විභාගයක් උපදවා ගන්නතොත් දැන් ඒකට වගේ කියනවා කාම මට්ටමේ ඒ මට්ටම වෙනවා. කාම උපාදානේ අරගෙන යනවා හතර උපාදානෙන් කාම උපාදානය තමයි කෙරවල දක්වාම තියෙන තණ්හාව කියන තැනදී. එතකොට හතර උපාදානයම අතහැරුණාම අතහැරුණා නම් තුන් භූමියම අතහැරෙනවා. ඊගාවට මට ඉතින් කියලා දෙන්න ඕනේ උපාදානය කියන කාරණාව කියන දෙවිය ගන්නවා කියනකොට හැම වෙලාවෙම බාහිර භෞතිකයේ දිහා බලලා තීරණය කරන්න එපා කියන කමකින් කියන්න ඕනකම තිබුණේ. ඒ කියන්නේ දැන් අපිට හිතෙන්නේ අපි උපාදාන වෙන්නේ බාහිර වස්තුන් තියෙන ඇති කැමැත්ත මතයි කියලානේ. උපාදානය අඩු කරන්න හදන්නේ අපි බාහිරින්නේ. ඒ කියන්නේ මේ තියෙන වස්තුවට කැමති හින්දායි මම මේක මගේ කියලා ගත්තේ. මගේ කියලා කදින් අල්ලගන්න තමයි අපි ඉගෙන ගන්න මොකද්ද? උපාදානය කියලා. අපි හිතාගෙන මේකට තියෙන කැමැත්ත හින්දා අපි මේක අල්ලගත්තේ කියලානේ. නමුත් උපාදානය කවදාවත් උපාදානය කියන්නේ මේක අල්ලනකම තමයි. උපාදානය හඳුනගන්න වෙන්නේ උපාදානය අතහරින්න වෙන්නේ උපාදානය ඇති හේතු වල තණ්හාවේ. මේ මේ ටික අතහැරියට මේ බහන්ඩ අතහැරේ. නමුත් ඒක අල්ලපු ගතිය අතහැරේ. නැගිට යා වෙන එකක් අල්ලනවා. මේක මේක මේක උපාදාන කළාම අපි ඒක අතහැරියේ ඒක අල්ලපු ගතිය අතහැරෙන්නේ නැති හින්දා එයා ඊළඟට තව දවසක පොතක් කරනවා. ඒක අතහැරියොත් තව එකක් කරනවා. ඒ හින්දා උපාදානය අතරින් මේකට අතහරින්න ඕනේ කියන්නේ. ඒකට මම අර්ථකථන කෙටියෙන් උපමාවක් කියන්නම්. කෙනෙක් අපි නැවක නැගලා ගමනක් යනවා නම් නැව හදිස්සියේ වැටෙනවා. කල්පරයක මොහොතක වැටලා පොඩු වුණොත් අතු මොහොතට වැටෙනවනේ. ඔන්න ඒ වෙලාවට අසුචි තැවරිලා පණුව ගහපු කොට කැල්ලක් පාගලා එනවා. දැන් අපි කොට කැල්ල අල්ල ගන්නවා නේද? කොට කැල්ල අල්ලගන්නේ අල්ලගෙන ඉන්නවා අල්ල ගන්නවට කියලා මොකද උපාදාන කරගත්තා. ඒ කොට කැල්ලට කියන ආසාවට නෑ. මොකටද ආසාවේ? ජීවිතය ආසයි නේද? මෙහි නිසා මෙහි අල්ලවලා නැති තියෙන්නේ. තේරෙන්නේ මෙහි තියෙන දැන් කොට කැලල හදිසි අතහැරුවොත් මම තව එක කියලා දෙන්න බලයි. මේක උපාදාන නේද මේ හොඳ නැහැ කියලා කොට කැලල අතහැරියොත් තව රබර් කැලලක් වගේ ඊට පස්සේ ඒක අල්ල ගන්න බලයි. ඒක අතහැරි ඒක අල්ල මොකද මෙහි අල්ලවන ගතියදී මෙහි මැරෙන්න තියෙන බය. තණ්හා පංච උපාදාන මෙහි තියෙන හේතු නිසා මෙහි ගෙවල් දොරල් යාන වාහන ඉදකඩම් මිලොම්දල් කියලා බාහිරේ භෞතිකයේ අතුව අල්ලවල තියෙන මේ ජීවිත ආසයන් කියලා දකින්නේ. තණ්හා පත්‍ය උපාදාන. ඒ නිසා හැම වෙලාවෙම මේ ආධ්‍යාත්මික පැත්තේ යෝනිසෝ මනසිකාරය කරගෙන යන්න කියන්නේ මේ පැත්ත අතහැරනකොට මේ දේවල් වලට ඔගොල්ලෝ කරදර වෙන්න එපා. ගෙවල් දුරවල් දෝතරුන්ගේ දෙන්නේ කොහොමද වතාරින්න කොහොමද කියන එක බය වෙන්න එපා. ඒව අතහැරේ. මොකද මෙහි අහුවෙලා තියෙන විදිහට ආපු මාර්ගයයි. වෙහෙසකින් තොරව කිසිම රිදීමකින් තොරව අල්ලගත්තා නම් ඒ ධර්මතාවය අපි ඒකට වෙහෙසෙන්නේ නැහැ ධර්මතාවය විසින් ධර්මතාවයක් කියලා අපිට කරන්න දෙයක් නැහැ අපිට කරන්න දෙයක් ඒක නේ කියත් තණ්හාව නැති වුණු ප්‍රගන්නේ නැති ඒක ඔය ටික පැහැදිලි කරන්න ඕනේ තමයි දෙන්නේ හත්ය වහම මම කියේ අහමු කියලා මොකද අපි ලෝකෙ හිතාගෙන උපාදාන වෙන්නේ මේ බාහිර තියෙන දේකට තණ්හාවෙන් කියලා බුදුන් තරම් අපි බාහිරින් ඥාන කරන්න හදන්නේ නමුත් එහෙම බෑ ජීවිතයේ පැත්තෙන් කියන්නේ තණ්හාපච්ච උපාදාන කියන වචනේ බුදුජානක බොහොම ගැඹුරු අර්ථයක් විවරණය කරනවා. ඊට පස්සේ තණ්හාවෙන් කරන වේදනාපච්ච තණ්හා. වේදනාව නිසා තණ්හාව කියන තැනකින් වේදනාව කියන තැනකින් අයින් කරන ස්පර්ශ නිසා වේදනාව ස්පර්ශය කියන එකෙන් කරන ආයතන එහෙම නැවිලා ආයෙත් සීමා නොකරනද මනසේ ඇත්ත ඇති ඇති නොදකින්න තැන දක්වාම අපි ඔයගොල්ලෝ මෙතනින් හැදුවොත් විතරයි ඇදෙන්නේ කියන තැනට ගේනවා. ඒ නිසා මෙහෙම තැනකින් හදලා උපාදානය නැති කරන්න තියෙන්නේ කියලා දැනගෙන මෙහෙට තියෙන උත්සාහය බාහිරින් අයින් කරන ධර්ම උත්සාහය වෙනුවට ආධ්‍යාත්මික පැත්තෙන් හිත තබල බාහිරින් අධ්‍යාත්ම ධර්මක ඉන්න කටයුතු කරන්න කියන එකත් මතක් කරනවා. ඒ නිසා ඒ ගැන තමයි මට කියලා දෙන්න ඕනේ කම හිතුනේ. මොකද ඒක අපි දැනගත්තොත් අපි දන්නවා ලෝකේ අපිට අහුවෙලා තියෙන්නේ කෙවල් දුරල් යාන වාහන ඉද කරන කිව්ව මේ තරම් බැඳිලා තියෙන්නේ බැඳිලා ඔක දෙන්නේ බලෝ තියෙන්නේ ඔය පැත්තේ තියෙන හයිය හයි හත්තියක් හින්දා නෙමෙයි ඒ වස්තුන්ගේ තියෙන හයියකට නෙමෙයි මේ ආධ්‍යාත්මික දෙයෙන් කෙලිය කියලා මේ පැත්ත දිය වෙනකොට බාහිරයේ කියන කට හැරෙන්නේ අපහසුකින්තර ඉතින් අපි නොමගින් ගියොත් අපි ඒක දන්නේ නැතුව මෙහෙන් කොච්චර වීර්යය කෙරුවත් බාහිරින් කෙලෙසි කෙරෙන්නේ. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ හැම වෙලෙම මහාන කායගත සතිය නොවඩන්නේ නිවන නොවඩන්නේ වේ. කායගත සතිය දැන නොගන්නේ නිවන දැන නොගන්නේ වේ. කායනා කායගත සතිය නොවලඳන්නේ නිවන නොවලඳන්නේ වේ. කායගත සතිය පුහුණු නොකරන්නේ නිවන පුහුණු නොකරන්නේ වේ. කායගත සතිය නොයෙදෙන්නේ නිවන නොයෙදෙන්නේ වේ. කිය කිය නැවත නැවත සූත්‍ර 100 ගණන් කියනවා. එහෙනම් මහාන කායගත සතිය යන නිවනට නම කියලා මේ විදිහට කියන්නේ මේ පැත්තෙන්මයි මේ කෙලෙස් කියවන්නේ හේතු ටික කියන්නේ. තව පුතුවක් ගේන විදිහ 对对对，哎。